විසින් කොළඹ 6 ගාලුපාරේ IFS ආයතනයේ සමීර පෙරේරා මහතා ඇතුළු හිතවත් පිරිසයි අද දායකත්වය ලබා තිබෙන්නේ. බෞද්ධ ගුවන්විදුලි ධර්මදේශනාවේ සම්පූර්ණ දායකත්වයක් ලෙසින් ඒ දායකත්වය ලබාගත් පින්නතුන් වගේම බෞද්ධ ගුවන්විදුලියට සවන් දෙන සියලුම දෙනාට අපි ආරාධනය කර සිටිනවා.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 දයාමි දින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාවදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි මේ උතුම් තිසරණ සහිත වූ මේ උතුම් තිසරණ සහිත වූ පංචශීල සමාදානය පංචශීල සමාදානය මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම මාර්ගඵල නිවන් අවබෝධ පිණිස හේතු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 ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අහලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ තමන්ගේ ජීවිතවලට පමුණවාගෙන අපිට ඊ타මත්ම දුර්ලභ ලැබිලා තියෙන මනුස්ස ජීවිතයේ වටිනා භාවය වැඩි කර ගැනීම සඳහා ලැබුණු මහඟු අවස්ථාව. පින්වත්නි ඔබ දන්නවා නිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වීම ඊටාම දුර්ලභ බව. නිරන්තරයෙන්ම අපි අහලා තියෙනවා. එහෙම බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන ඊටාම දුර්ලභ කියලා. ඒ වගේම දුර්ලභවම තමයි පින්වත්නි මනුස්ස භවයක් ලබන්නත් අපි අතිශයින්ම වාසනාවන්ත වෙන්න ඕනේ. පෙර සංසාරේ කරලා තියෙනා වූ පුණ්‍ය විපාකවල ප්‍රතිඵල විදිහට අපට බුද්ධෝත්පාද කාලයක මනුස්ස ජීවිතයක් ලබන්න තරම් අපි වාසනාවන්ත වුණා. හැබැයි පින්වන්දි මේ අපි වටිනාම ස්ථානයකටම තමයි ඇවිත් තියෙන්නේ. වටිනාම ස්ථානයට ආවනම් අපි මිලදී ගන්නටත් ඕන වටිනාම දේවල්මයි. හැම කෙනෙකුටම ගන්න පුළුවන් හැම කෙනෙකුටම කළ හැකි දේ නෙමෙයි අපි ලබාගත යුතු වන්නේ අපිටම විතරක් කරන්න පුළුවන් දේ. පිනනේ සා කල්පනා කරගන්න මේ තරම් දුර්ලභව ලැබුණා වූ බුද්ධ ශාසනයේ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් අපට දේශනා කරනවා මේ සිත දියුණු කරන්නට පුළුවන් ක්‍රමය. මේ සිත දියුණු කරන්නට පුළුවන්කම තියෙන්නේ මනුස්සයන්ට පමණයි. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන පින්වත්නි මේ සිත දියුණු කර ගැනීම කොහොමද කරන්නේ කියලා. අපි මේ ජීවිතයේදී යම් යම් ප්‍රමාණයකට හෝ සිත දියුණු පමුණු කරගත්තොත් ආන්නේ දියුණු පමුණු කරගත්තා වූ ප්‍රයෝජනය මේ භවයේදී සම්පූර්ණයෙන් කෙලෙස් නැසලා නිවන් දකින්න අපොහසත් වුණොත් ඊළඟ භවයකට හරි පින්වන්නේ ඒක හේතු වෙනවා අපට. ඒ නිසා දුර්ලභම ලැබිච්ච දේ තුල බොහොම යොසුලුවම බොහොම උත්සාහවන්තවම කටයුතු කරන්න වෙනවා ලැබුණු වටිනාම දේ ලබා ගැනීම සඳහා අපිට උරුම වුණු වටිනාම දේ ප්‍රයෝජනයට ගැනීම සඳහා පින්වත්නි අද ඔබ වෙනුවෙන් දේශනා කරන්න තියෙන්නේ අපිට කුද්දක නිකායේ ඉතිවුත්තක පාළියේන අන්තරාමල සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා පින්වත් මහණෙනි මේ සිත මේ සිතට හටගන්නා වූ ක්ලේශ ධර්මයන් ධර්මයන් තුනක් නිසා මේ සිත හරියට මලයක් වගේ මල කඩයක් වගේ. උපය නැති වෙලා තියෙනවා. ඒ වගේමයි ඒ අන්තරාමලය නිසා එය අමිත්‍රයෙක් වගේ මිත්‍රයෙක් නෙමේ අමිත්‍ර සහගතයි. ඒ වගේම සතුරෙක් වගේ. ඒ වගේම වදකෙක් වගේ ඒ වගේම සිතේ හටගන්න මේ ක්ලේශ ධර්මයන් තුන් දෙනා නිසා තුන් දෙනා පස මිතුරෙක් වගේ කියලා. බලන්න පින්වන්දි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපිට දේශනා කරනවා එනම් මේ ක්ලේශ ධර්මයන් තුන්දෙනෙක් හට ගන්නවා ඒ තුන්දෙනා හරියට අර දිලිසෙන يعني යකඩ කැබල්ලක මලයක් වගේ මලකඩවල. ඒ වගේම පින්වත්නි අමිත්‍රෙක් වගේ කියනවා. මිත්‍රයා නම් අපිට නිරන්තරයෙන්ම සහයෝගය ලබා දෙනවා, උදව් උපකාර කරනවා. අමිත්‍රයා කරන්නේම අපේ දියුණුව වනසල දාන එක. අමිත්‍රෙක් වගේ කියනවා. ඒ ක්ලේශ ධර්මයන් සතුරෙක් වගේ කියන සතුරක් නිතරම පින්වන්නේ අපට හොඳක්ද කරන්නේ නරකක්ද? සතුර කරන්නේත් අපට අයහපතක්මයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වදකෙක් වගේ කියනවා. වදකයා අපට කරන්නේ දුක් පීඩාගෙන දෙන දෙයමයි සිදු කරන්නේ. පසමිතුරෙක් වගේ කියනවා. අපි නරක දෙයටම යොමු කරන්න හේතු වෙන දෙයක් කියලා කියනවා. එනම් පින්වදන් බල බුදුරජාන් වහන්සේ එවැනි ක්ලේශ ධර්ම තුනක් විස්තර කරනවා. ඒ ක්ලේශ ධර්මයන් නිසා ඔන්න සිදුවන ස්වභාවය. එතකොට පින්වන්දි උන්වහන්සේ දේශනා කරන කුමද්ද මහණෙනි මේ ක්ලේශ ධර්ම තුන. ඒ ක්ලේශ ධර්මයන් තමයි ලෝභය කියන්නේ ආන්න මලයක් වගේ. ඒ වගේම අමිත්‍රයේ ලෝභය සිතේ හටගත්තට පස්සේ ඒක සතුරෙක් වගේ ක්‍රියාත්මක කරනවා. ලෝභය සිතේ පහළ වුණාට පස්සේ වදකෙක් වගේ ක්‍රියාත්මක කරනවා. ලෝභය සිතේ පහළ වුණාට පස්සේ පසමිතුරෙක් වගේ ක්‍රියාත්මක කරනවා. ඒ වගේමයි මහණෙනි ද්වේෂය සිත තුළ පහළ වුණොත් මලකඩයක් වගේ ද්වේෂය සිත තුළ පහළ වුණොත් අමිත්‍රයෙක් පහළ වුණා වගේ ලං වුණා වගේ ද්වේෂය සිත තුළ පහළ වුණොත් සතුරෙක් ලං වුණා වගේ ද්වේෂය සිත තුළ පහළ වුණොත් වදකෙක් සම්බන්ධ වුණා වගේ. ද්වේෂය උපන්නොත් පසමිතුරෙක් ලං වුණා වගේ. ඒ වගේම මහණෙනි මෝහයත් මලයක් වගේ අමිත්‍රයෙක් වගේ සතුරෙක් වගේ පදකයෙක් වගේ පසමිතුරෙක් වගේ එතකොට පින්නන්නේ ඔබට යම් නුවණක් හෝ සම්මත ලෝකයේ තුල තිබෙන නිසා ඔබේ නුවණේ තරමේ හැටියට ඔබට දැන් තේරෙන්න ඕන අනුමාන වශයෙන් හෝ තේරෙන්න ඕන එනම් මේ ලෝභ, දේශ, මෝහ කියන මේ අකුසල සිතිවිලි අපේ සිත තුළ පහළ වුණොත් අපේ සිතේ තියෙන ප්‍රභාස්වරය නැති කරන මලයක් වගේ අමිත්‍රයෙක් මිත්‍රයෙක් නොවන සතුරෙක් ලම් වෙච්ච වගේ වදකෙක් ලම් වෙච්ච වගේ පසමිතුරෙක් ලම් වෙච්ච වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඔබ කල්පනා කරලා බැලුවොත් අපිට තියෙන නුවණේ ප්‍රමාණයේ හැටියට ඇත්තටම ඔබ කැමති පින්වත්නි සිත දියුණු වෙනවටද අර ලෝ දිලිසෙන ලෝහයක මල බැඳුනොත් ඒ දිලිසුමට කුමක්ද වෙන්නේ? ඒක නැති වෙනව නේද? ඒ වගේ සිතේ ප්‍රභාස්වර භව නැතිවීමටද නැත්නම් අපි සතුරෙක් වදකෙක් පසමිතුරෙක් අමිත්‍රයෙක් ලං කරගන්නද කැමති? ඔබේ හිතින් ඔබ උත්තරයක් ගත්තොත් ඔබ කැමති කුමකටද? ඔබ වැඩිපුරම කැමති අමිත්‍රයෙක් ලං කරගන්නනේ සතුරෙක් ලං කරගන්නනේ වදකෙක් ලං කරගන්නනේ නේ ඒකට නේද වැඩියෙන් කැමති හැම මොහොතෙම ඒකට නේ නැඹුරු වෙලා තියෙන්නේ එතකොට ඔබ දන්නවද ඔබට සතුරෙක් වදකෙක් අමිත්‍රයෙක් පසමුතුරෙක් ලං වුණොත් ඔබට සෙතක්ද කරන්නේ අහිතක්ද? කුමක්ද කරන්නේ? කරන්නේ අහිතක්මයි. අහිතක්මයි කරන්නේ. එතකොට ඒක ඔබට සැපට හේතු වෙනවද දුකට හේතු වෙනවද? කියන්න. දුකටමයි හේතු වෙන්නේ. එතකොට එහෙනම් දැන් ඔබට තේරෙන්නේ ඔබ වැඩිපුරම ඔබ තුල ඔබේ සිත තුල මේ ධර්මය ඕපනායිකයි. බැලිය යුත්තේ තමන් තුලින්. තමන් තුලින් බැලියද දැන් කල්පනා කරන තමන්ගේ මනස තුල නිතරම පහළ වෙන සිතිවිලි ලෝභ ද්වේෂ මෝහ නෙමෙයිද? හැම මොහොතෙම පහළ වෙන්නේ එක්ක ලෝභ හිතක්, එක්ක ද්වේෂ සිතක්, එක්ක මෝහ සිතක්. එහෙම එකක් නේද? එහෙනම් ලෝභ, ද්වේෂ, මෝහ සිතිවිලි නම් ඔබේ සිතේ පහළ වෙන්නේ ඔබ වඩාත් කැමති වෙලා තියෙන්නේ මිත්‍රය යාලු කරගන්න නෙමෙයි අමිත්‍රයෝ ලං කරගන්න. වැඩිපුරම කැමති සතුරෝ ලං කරගන්න. වැඩිපුරම කැමති වදකයෝ ලං කරගන්න. වැඩිපුරම කැමති පසමිතුරු ලං කරගන්න. එහෙම ලං කරගත්තට පස්සේ ඒ අය ඔබට හිරිහැර කරනවා පීඩා කරනවා දුකගෙන දෙනවා. එතකොට එවැනි අය වදකයෝ සතුරු ලං වුණාට පස්සේ ඔබට දුක ඇති නැකරුවොත් තමයි පුදුම සහගත වෙන්න ඕන. දුක ඇති නැකරුවොත් පුදුමේ. ඇයි ඒ ඇත්ත ගෙන දෙන්නෙම දුකමයි. එයාලගෙන් සපක් ගෙන දෙන්නේ වෙනවද නැද්ද? නෑ. දැන් යමෙක් හිතනවා නම් මෙහෙම මට එරිවෙන සතුරා වදකයා අමිත්‍රයා එයාම සපගෙන දෙයි කියලා එයා ලං කරගත්තොත් මොකක් වෙයිද? මොකක් වෙයිද? විනාශයක්ම නේද? විනාශයම. එහෙනම් අන්න බලන්න තියෙනවා යම් පුජ්‍යලේකට අමිත්‍රව ක්‍රියා කරන එක්කෙනා සතුරෙක් විදිහට ක්‍රියා කරන කෙනා වදකෙක් විදිහට ක්‍රියා කරන කෙනා ලං කර ගන්නවා කියන්නේ එයා බුද්ධිමත් කෙනෙක්ද එයා මෝඩ කෙනෙක්ද? සාමාන්‍ය සම්පතේ ගතන එයා බුද්ධිමත්ද මෝඩද? කතා කරන ඔයගොල්ලෝ දන්නවනේ. බුද්ධිමත්ද මෝඩද? මෝඩයි. ඒ කියන්නේ අවිද්‍යාවෙන් වැහිලමයි ඉන්නේ. එහෙනම් දැන් කල්පනා කරනකො ඔබත් බුද්ධිමත්ද ඔබත් මෝඩද කියලා? නිරන්තරයෙන්ම දැන් අපේ සිත තුලත් අපේ හිත තුලත් ජනිත වෙනවනම් ලෝභ සිතුවිලි, ද්වේෂ සිතුවිලි, මෝහ සිතුවිලි. එහෙනම් අපි කැමති වෙලා තියෙන්නේ අමිත්‍රයට, සතුරට, වදකයට, පසමිතුරට. අපි තරම් අන්න බලන්න. එහෙම ලං වුණා නම්, එහෙම වුණා නම් අපිට සපක් ලැබෙයිද? ලැබෙයිද? නෑ පින්වන්නේ අන්න ඒ ලං කර ගැනීම නිසා තමයි ඔබ තවම මේ සංසාරෙම ඕකෙම එරිරි ඕකෙම එරිරි අනවරාග්‍ර වූ සංසාරේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා ඔබ දුකම සැපයි කිය කියා දුකම සැපයි කිය කියා මේ යන ලෝකෙක යනවා ඔබ අල්ලන අල්ලන දෙයක් සැපයි කියලා දෙයනේ තාම ලැබුණේ නෑ සැප. හිතන හිතන අල්ලන අල්ලන දේ තුළම ලැබෙන කුමක්ද? දුකමයි. නමුත් ඒ දේවල් ඇල්ලුවේ කුමක් කියලා හිතාගෙනද? කුමක් කියලා හිතාගෙනද? සැපයි කියලා හිතන් අල්ලවුවා. සැපයි කියලා හිතන් අල්ලපු කිසිම දෙයක තවම අපට සැප ලැබුණේ නැහැ. පින්වත්නි මරණ මංජකයේ වෙනතෙක්ම නොලැබෙන එකම දේ ඔබ කල්පනා කරන්න සැපමයි. එනම් මේ අපි යන ගමන වැරදි බවවත් නැවතිලා හිතන්න සිහියක් තියාගන්න. වැරදි බවවත් ඒක වැරදි කියන සිතිවිල්ලවත් හිතාගන්න. අපි එක දෙයක් අතහැරනකොට අපි දන්නේ ඊළඟ දෙයින් අපිට සැපගෙන දෙයි කියලා හිතාගෙන අරමුණක් තියාගන්නවා. එහෙනම් දැන් කල්පනා කරන්න පින්වත්නි ලෝභ දේශ මෝහ කියන මේන්න මේ සිතිවිලි ඔබේ සිත තුළ ජනිත වෙනවා නම් පහළ වෙනවා නම් ඒව ක්‍රියාත්මක වෙනවා නම් කල්පනා කරගන්න ඔබට සිදුවෙන්නේ මහත්ම මහත් අනතුරක්මයි අනතුරක්මයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි ලෝභය කියලා කියන්නේ ඊළඟට උන්වහන්සේ විස්තර කරනවා එකින් එක ලෝභය කියන්නේ මහණෙනි අවැඩ පිනිස පවතින දෙයක්මයි. ඔන්න බලන්න. සිත කුපිත කරවන දෙයක්මයි. ඒ වගේම දුකගෙන දෙන දෙයක්මයි. ඔබේ ඔබේ කටයුත්තට හාත්පසින්ම වෙනස් නේද? දැන් ඔයත් හිතන්නේ කොහොමද? ලෝභය කියන්නේ මොකක්ද කියලා හිතන්නේ? අවඩ පිංස දෙයක් කියලා හිතන්නේ? හිත කුපිත කරන දෙයක් කියලා හිතන්නේ? දැන් ඕගොල්ලෝ ඕගොල්ලෝ ලෝභද නැද්ද? ඒ නිරන්තරයෙන්ම නිරන්තරයෙන්ම ලෝභ සහගතයි. පින්වත් මේ ලෝභ සහගත බව නිසා අන ලෝභය ඒක අවඩ පිණිසමයි. හිත කුපිත කරවනවා ප්‍රකෝප කරවනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අන්ධ බාලයා විසින් අන්ධ බාල පුජ්‍යලයා දන්නේ නැහැයිලු ලෝභය නිසා එයා දුකටපත් වෙනවා කියලා. දැන් ඇත්තටම බලන්නකො ඔබට යම් දුකක් එනවනම් එන්නේම ලෝභය නිසා. බලන්නකො දැන් ඔබට ගේ දොර ඉඩම කඩම ගැන දූ දරුවෝ ගැන ඥාති හිතයිසින් ගැන ස්වාමි පුරුෂය දිරිඳ ගැන මිල මුදල් ගැන ඔබට දුකක් එනවා නම් එන්නේ මේ කෙරේ තිබුණු ලෝභ ලෝභ සහගත බැඳීම නිසාමයි. බලන්න. නමුත් අපිට හිතුන්නේ ඒක නිසාද කියලා මේ ලෝ මේ දුක දුක එන්නේ කියලා. පින්නන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝභසිත පහළ වුණාට පස්සේ අර්ථය තේරෙන්නේ නැහැයිලු. අර්ථය කියන්නේ සාමාන්‍යයෙන් හිතන මෙලව පරලෝක ගැනවත්. දැන් ලෝභ සිතක් පහළ වුණොත් මෙලව පරලෝක ගැනවත් සිහි කල්පනාව නැහැ. ඒ වගේම ලෝභ සිත පහළ වුණාට පස්සේ ධර්මයේ වැටහෙන්නේ නැහැයිලු. ඒ කියන්නේ කුසල කර්මයන් කළ යුතුයි කියන ඒවා ගැන සිහියක් එන්නේ නැහැ ලෝභසිතාවට පස්සේ. මහණෙනි ලෝභසිත කියලා කියන්නේ මහා ඝන අන්ධකාරයක් කියන. ඔබ අඳුරෙන් වහලා තියෙන ලෝභසිතනේ. ඔන්න බලන්න. එහෙනම් දැන් ඔබට ලෝභසිතක් පහළ වෙනවා කියන්නේම අවැඩ පිණිසමයි. හිත ප්‍රකෝප කිරීම පිණිසමයි දුක ඇති කරවීම පිණිසමයි අර්ථය නැතිවීම පිණිසමයි ධර්මය දැන නොගැනීම පිණිසමයි ලෝභ සිතක් පහළ වෙනවා බලන්න පින්වත්නි එහෙමනම් ඔබට ධර්මය දැන දැක ගන්නට නම් ලෝභසිත කුමක් කරන්න ඕනේ? ප්‍රහාණය කරන්ට වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යම්කිසි පුද්ගලයෙක් යම්කිසි පුද්ගලයෙක් ලෝභය ඇතිවන දෙයට ලෝභ නොකරනව නම් ලෝභය ඇතිවිය යුතු දෙයට ලෝභ කරන්නේ නැහැයි නම් එහෙම නැහැයි නම් මහණෙනි අර නෙළුම් පතකට වැටෙන දිය බඳ දිය බිඳමින් කුමක්ද වෙන්නේ හැදෙනවද ඉවත් වෙලා යනවද ඉවත් වෙලා යනවා එහෙම නිසා එයාගේ ලෝභ සිත ප්‍රහාණය වෙලා යනවලු. ලෝභ සිත ප්‍රහාණය වෙලා යනවා. එතකොට පින්නෝනි දැන් ඔය ලෝභ සිත ප්‍රහාණය වෙලා යනවලු දැන් ඒකෙදි ඔබ කල්පනා කරන්න දැන් කොහොම හරි එහෙනම් අපි ඔය ලෝභ සිත ප්‍රහාණය කරන උත්සාහයක යෙදෙන්න ඕන. නැත්නම් ලෝභ හිත පවත්ව ගත්තොත් ඇයි උන්වහන්සේ දේශනා කරනෝනේ පින්වත්නි දානයක් දෙන විටත් කොහොමද දෙන්න කියන්නේ? මසුරු මල කියන්න දුරු කරලා මහත් ලාභයක් සේ සලකලා දෙන්න කියන්නේ. බලන්නකෝ කොච්චර අර්ථයක් ඇද්ද කියලා මසුරු මල දුරු කරලා මහා ලාභයක් විදිහට සලකලා දන් දෙන්න කියන්නේ. දැන් ඔයගොල්ලෝ දන් දෙනකොට දන් දෙන්නේ මහා ලාභයක් විදිහට සලකලාද? ටිකක් නම් මසුරු මල එහා මෙහා කරයි. නමුත් ලාභයක් විදිහට සලකලාද දෙන්නේ? නැහැ. ඒක එච්චර පේන තරම් නුවණ දියුණු නැහැ. දිය යුතු නිසා කළ යුතු නිසා ඒ හැඟීම් මත කරයි. ලාභයක් සලකලා දෙනවා නම් ඔබ නිරන්තරයෙන්ම දන් දීමෙහි ඇලී ඉන්නවා. නිරන්තරයෙන්. ඒ ලාභයනේ. දැන් ඔය සොච්චන් ලාභයක් ගන්නට ඕගොල්ලෝ පැය දවසේ පැය කීයක් රැකියාවක් කරනවද? ඔය ලාභය ලැබෙන්නේ ඔය ජීවිතේ ඔය අවුරුදු ඕනනම් ඕගොල්ලෝ 70ක් ඉදී. නේ දැන් තව අවුරුදු 20ක් විතර නම් තව 50ක් නැත්නම් 40ක් ඉන්නේ. හදිසියම් දෙයක් නොවුනොත් 40ට මෙහෙන් ඔය සේරම මේ වාඩිලා ඉන්න සේරම යන්න ඕන කොහෙද? පොළොවට පස්සේ එකතු කරන්න වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කළ යුතුයි. නමුත් ඔබ දානයක් දීලා තිබුණොත් ඒකේ ආනිසංස නම් බොහෝ කාලයකට ලාභය. පිනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහටම මහණෙනි ද්වේෂය කියන්නේ අවඩ පිණිසමයි පවතින්නේ. ද්වේෂය අවඩ පිණිසමයි. ද්වේෂය සිත කුපිත කරනවා. ද්වේෂය නිසා දුකට පත්වනවද පත්වනවා කියලා අන්ධ බාල පුජ්‍යලයෝ දන්නේ නැහැයිද? ද්වේෂය නිසා දුකට පත්වෙනවා කියලා. හැබැයි ඕකනම් ඔබට නිතරම දැන් ලෝභයත් ඇටමිදුළු වලම තියෙන ඕබේ. ඒ තරම්ම කිඳා බහැලා. ද්වේෂයක් තියෙනවා. නමුත් ලෝභ හිතට වඩා ඔබට ද්වේෂ හිත නම් ටිකක් මුසු දැනෙනවා වගේ දැනෙනවනේ. ඇයි හැම තිස්සෙම ඔබ ඉන්නේ කොහොමද? ඉන්ජෙක්ෂන් ගහපුවා ඉන්නවා වගේනේ. තග්ගාව ඉන්ජෙක්ෂන් ගහ ගන්නවා මොකද දේශිතේ ඉන්ජෙක්ෂන් නිමේෂයෙන්ම ස්ටාර්ට් කර ගන්න බලන්න ඉන්නේ. ඕ හොඳ කිව්වත් කිපෙනවා. නරක කිව්වත් කිපෙනවා. කල යුත්තේ කිව්වත් කිපෙනවා. නොකල යුත්තේ කිව්වත් කිපෙනවා. හැම දෙයකම ඉන්නේ ඒ ස්වභාවයමයි. පුදුම වැඩේ නේ. එන්නේ නැද්ද ඔබ නිතර නිතර දේශේ? එන්නේ නැද්ද? ඒ දේශේ එනකොටම මතක තියාගන්න වදකේ සතුරෙක් අමිත්‍රයෙක් මයි මේලම් වෙන්නේ. එහෙම විනාශයමයි එන්නේ. දේශේ එනකොට මතක තියාගන්න අවඩ පිණිසමයි. සිත ප්‍රකෝප කරනවා. මහා අන්ධකාරයකින් වහලා දානවා. එතකොට අර්ථය තේරෙන්නේ නැහැ, කල යුත්ත නොකල යුත්ත තේරෙන්නේ නැහැ. දන්නව නේද? ද්වේෂය ආවම කිව යුත්ත නොකිය යුත්ත තේරෙනවද? පාස් කරන වචන ටික දන්නවද? දන්නේ නැහැ ඊට පස්සේ කියනවා අනේ සමා වෙන මම මොකක් වුණත් දන්නේ නැහැ. ඇයි අර සතුරන්ට අහු වෙලා ගහගෙන ගහගෙන ගියා. ධර්මය තේරෙන්නේ නැහැ. මහා අන්ධකාරයකින් ගහිලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ද්වේෂය ආවා. දැන් එතකොට එහෙනම් ද්වේෂය ඔබට ආවොත් කාටද අනර්ථය වෙන්නේ? කාටද? ඔබටමයි. ඔන්න බලන්නකො. දැන් ඔබ මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා මොකද කරන්නේ? ඔය ද්වේෂ සිත නිරන්තරයෙන්ම ට්‍රේනින් කරලා තියෙන්නේ තිරසංසත්තු. ඒගොල්ලොන්ගේ තමයි නිතරම තියෙන ස්වභාවය. ඒ ඒගොල්ලන්ට කතා කරලා විසඳ ගන්න බෑනේ දෙයක්. නමුත් දැන් බොහෝ කාලයක් මිනිස්සු ඒ ලෝකවල ඉඳලා ආපු නිසා මොකද වෙන්නේ? මේ මනුස්ස ජීවිතයේ ඉන්නවා තප්පරයක් මනුස්ස ජීවිතේ හිත පවත්නකොටම පැයක් විතරම හිත පවත්න්නේ තිරිසන් අදහස් වලමයි. නේ? තිරසං අදහස වෙනවා. ඔබට නිතර නිතර පින්වත්නි දේශය එනවනම් කල්පනා කරන ළඟ පාතම ළඟ පාතම ඔබේ උපත ඇවිත් තියෙන්නේ කොහේ ඉඳලාද? අනුමාන වශයෙන් ඔබට හිතෙනවනම් මේ මිනිස්සේ මනුස්ස භවයක ආවනම් මොකක් හරි ප්‍රශ්න වුණා අයියෝ ගණන් ගන්න එපා. ඔකයි තවත් නොකරන්න අපි ඉතින් වග බලාගමු. මොන මිනිස්සෙගේ ප්‍රශ්නේ? ප්‍රශ්නයක් වුණා තමයි සමා වෙන්න තවත් කරන්නේ නැහැ. ලස්සනයි සමා වෙන්න ගිහුව වෙච්චර සමාව ගත්තා. තවත් කරන්නේ නැහැ කියලා පොරොන්දුකුත් දුන්නා. හරි ලස්සන. දැන් ඕක කරන්න පුළුවන්ද බල්ලෙකුට? බල්ලෙක් යටින් වරදක් වුණා. දැන් බල්ලා තව බල්ලෙකුට කියන්න පුළුවන්ද එහෙම? පොළොංගෙක් යටින් තව පොළොංගෙකුට වරදක් වුණා හතක. උට කියන්න පුළුවන්ද? බෑ. බෑනේ. කොටියෙකුට තව කොටියෙකුට කියන්න බෑනේ. බෑ. නේද? ඕක අපිට විතරයි පුළුවන්. දැන් එතකොට ඔබ මොකද තේරුම් ගන්න කාගේ ළඟ යාළුවෙකින් හරි වරදක් කරනවා නම් ඔබ මොකද මොකද ට්‍රේන් කරන්නේ? දැන් ඔබ යටින් හරි වරදක් වුණොත් ඔබ මොකද කියන්නේ? සමා වෙන තවත් කරන්නේ එහෙම කියනවද? එයා වචනයක් කිව්ව හැටි ඔබ දැන් මොකද කරන්නේ? අන්න අන්න ළඟ පාත හිටපු ස්වභාවය දැන් ගන්න එක පාට මූණට. මූණ දැන් එක පාටම කළු කර ගන්නවා. orang උටල්ලයි වගේ ඊට පස්සේ මූණ කළු කරගෙන පුම්බ ගන්නවා. ඊට පස්සේ එතන ඉඳලා එතනින්දම ක්‍රියාත්මක වෙන්නේ තිරිසන් තේරේසන් ස්වභාවයමයි. ඔබට චූටි බබෙක් ඉන්නනම් කල්පනා කරන්න අම්මා තාත්තා දෙන්න. තිරිසන් ස්වභාවය ඉස්මතු කරනකොට බබා දුවගෙන ගිහලා හැංගෙනවා. මොකද වෙනද හිටිය අම්මා තාත්තා නෙමේ දැන් ඉන්නේ. තිරිසන්ු දෙන්නේ කියන එක ඒ බබාට පුංචි උනත් තේරෙනවා. ඒ කොහෙන්ද ඔබට කරවන්න ආවේ? අන්න බලන්න කල්පනා කරන කයින් නේද? එන්නේ මම දැන් කරවන්න කොහෙන්ද පුරුදු උනේ? මනුස්සලෝ කරවන්න ඒව නෑනේ. කොහෙන්ද බලමු අපි මේව හුරු කරලා මේ ඇඟ පිට තුල අනුසේ වශයෙන් ඕවා තියෙනවා. එහෙනම් කල්පනා කරන්න පින්වන්නේ යමෙක් හිතන්නේ මම එහෙම තරහ නොගත්තොත් මම බය වුණයි කියලා හිතයි. මම යටත් වුණයි කියලා හිතයි. ඔන්න ඔහොම හිතලා සමහර අය ආරෝපණය කරගන්නවා ද්වේෂය. හැබැයි ඒ ඔබ ආරෝපණය කරන්නේ ද්වේෂයයි ඔබ ආරෝපණය කරන්නේ තිරිසංගතියයි. ඔබ නිතර නිතර පුරුදු කරන්නේ යමක්ද ඔබ මිය පරලෝ යන වෙලාවට ඔබට සිහියට එන්නේ යයි. සබ නිතර නිතර පුරුදු කරන්නේ ඇත්තටම द्वेषසිත නම් ඔබ ඒ කාන්තයෙන් මරුණට පස්සේ යන්නේ කොහටද? කොහටද? තිරසන් ලෝකෙ. දැන් ඔබ කැමතිද තිරසනෙක් කියලා උපදින්න? කැමතිද? ඈ? කැමති නැතුණාට ඔබ යන්න වෙන්නේ අනිවාර්යයෙන්ම කොහෙද? පුරුදු කරන දේ තමයි එක්සෑම් එකෙන් සමත් වෙන්නේ අපි කරපු ස්ටඩි කරපු ටික. ඉන් එහාට යන්නේ නැහැ. දැම්ම ක්‍රමේ වෙනස් කරන්න. මාන බුදුරජාණන් වහන්සේ නමක් ලෝ පහළ අපිට කොච්චර වන්න දෙයක්ද කියලා දේශනා කරන්නේ. ඇයි පිනන්දි gedara ස්වාමියෙක් හෝ දරුවෙක් හෝ අසල්වාසියෙක් හෝ අපි द्वේෂසිත පවත්ව ගත්ත කියලා අපිට විශේෂ ලාභයක් නැහැ. මුකුත් නැහැනේ. අපි විනාශ වෙන එක නෙවෙන්නේ. දැන් මේක සිත තුල ගොඩනගා ගන්න එකක් නේ. ඒ නිසා දැන් ඔන්න ඔබ කල්පනා ද්වේෂය පහළ වුණොත් සිතේ අවැඩ පිණිසමයි. අහිත පිණිසමයි. අනර්ථය පිණිසමයි. අධර්මය පිණිසමයි. මහා අන්ධකාරයක්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා එහෙමනම් වෙනන් දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඊළඟට මානෙනි යම්කිසි පුජ්‍යලේ ද්වේෂය ඇතිවිය යුතු දෙයට ද්වේෂ කරන්නේ නැත්නම් ද්වේෂය ඇතිවිය යුතු දෙයක් තියෙනවා ඒක ද්වේෂ කරන්නේ නැහැ. එහෙමනොත් ද්වේෂය ප්‍රහාණය වෙලා ප්‍රහාණය වෙලා යනවා කියනවා මහණෙනි තල් ගෙඩිය නටුවෙන් ගිලිහෙන්නාසේ ද්වේෂය ප්‍රහාණය වෙලා යනවා. ද්වේෂ කරන්න ඕනට අපි හිතමු ස්වාමි පුරුෂය වෙනතට වඩා ප්‍රමාද වෙලා ආවා. දැන් නෝන ඉන්නවා තිරසම් පාට් එකක් දාන්න හිතාගෙන ඉන්නවා. නෝනගේ හිතට දෙහියට යනවා මම දැන් මෙහෙම කළොත් මේක මට හරියන්නේ නෑ කියලා සිහිය පවත්වුවොත් එතකොට මර ද්වේෂිත ප්‍රහාණය වෙලා යනවා පින්න. ද්වේෂ කළ යුතු දේ ද්වේෂ කරගෙන මහත්ය ආවට පස්සේ කියන්න මම හැබැයි ද්වේෂිත ගන්න හිටියේ ඒක ඔයාට නෙමෙයි මට තමයි අහිත පිණිස පවතින්නේ ඒක නිසාමයි මම මේ හිත ගත්තේ නැතුව දැන් මම මෛත්‍රී සිතක් අරන් දෙන්නේ මහත්තයා ඔය විදිහට තවත් නම් රැ වෙලා ඉන්න එපා අඬවන කොට කියන්න පුළුවන් මිනිස්සු විතරයි මොකද බොහෝ නෝලා දොර බාගට වහගෙන ඉන්න එන්නකොද අරින්කොද එන්නවද කරන්නේ කියලා ඒ කියලා ඊට පස්සේ අර පහුවෙන පහුවෙන තප්පරය පාසාම අන්න බලමු අන්ධකාරයෙන් වැහෙන වගේ ද්වේෂයෙන් පුපුර පුපුර සිත ප්‍රකෝප කර කර ප්‍රකෝප කර කර තියෙනවා. ඒ සියලු විතර්කම අයහපත පිණිසයි. බලන්නකො සියලු විතර්ක අයහපත පිණිසයි. පින්නන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊළඟට මහණෙනි මෝහය මෝහ සිතක් ඔබට පහළ වුණා කියන්නේම වදකෙක් සතුරෙක් අමිත්‍රයෙක් පහළ වුණා වගේ ලං වුණා වගේ ඒ නිසා මෝහ සිතක් පහළ වුණොත් අවඩ පිණිසමයි සිත ප්‍රකෝප කිරීමයි මෝහය නිසා බිය ඇති වෙනවා කියලා අන්ධ බාල පුජ්‍යලෝ දන්නේ නැහැ මෝහය ඇති වුණාට පස්සේ අර්ථය තේරෙන්නේ හොඳ නරක තේරෙන්නේ ධර්මය තේරෙන්නේ නැහැ. අන්න බලන්නකෝ. මෝහය ආපු ගමන් ඒ කියන්නේ මෝහය කියන්නේ අවිද්‍යාවෙන් වැහිලා තියෙන එකනේ. එතකොට යාට හරිදී තේරෙන්නේ පේන්නේ නැහැ. යමෙක් මහණෙනි මුලා විය යුතු දෙයට මුලා නොවෙනව නම් මුලා විය යුතු දෙයට මුලා නොවෙනව නම් ආන්නය මහණෙනි මෝහය ප්‍රහාණය කරනවා කියනවා හරියට ආලෝකයේ හිරු උදාවත්ම ඝනාන්ධකාරය දුරවන්නාසේ හිරු උදාවෙත්ම ඝනාන්ධකාරයේ දුරවන්නාseම කුමක්ද වෙන්නේ? මෝහය වීතු දෙයට මෝහය නොවෙනවනම් මෝහ වීතු දෙයට මෝහ නොවෙනවනම් අන්න හිරු උදාවත්ම ඝනාන්ධකාරය නැතිවන්නාසේ මෝහය ප්‍රහාණය වෙනවා කියලා කියනවා. එහෙනම් පින්වත් දැන් ඔබ කල්පනා කරන්නේ ඔබට ලෝභ, දේශ, මෝහ කියන අකුසලයන් ඔබේ සිත තුළ පහළ වුණොත් ඒ අකුසලයන් ඒ සතුරා දැන් ඒ ලෝභ, ද්වේෂ, මෝහ කියන්නේ මලයක් වගේ. ඒව ක්ලේශ ධර්ම අමිත්‍රේ සතුරේ වදකේ දැන් ඒ ධර්ම ඔබේ සිත තුල පහළ වුණොත් දැන් ක්‍රියාත්මක වෙන්නේ ආන්න ඔබට ඕන විදිහට නෙමෙයි අර සතුරාට ඕන විදිහටයි දැන් ඔබ ක්‍රියාත්මක වෙන්නේ වදකයාට ඕන විදිහටයි දැන් ඔබ ක්‍රියාත්මක වෙන්නේ එතකොට අවඩ පිණිසමයි ක්‍රියාත්මක අවඩක්ම නේති කරන්නේ ප්‍රකෝප කරන දෙයක්මයි ඇති කරන්න. තව ඔබේ හිත තිබුණනම් පිරිසුදු භාවයෙන් එහෙම වෙන්නේ නැහැ. දැන් අන සතුර ජයගත්තා ඔබ පරාද වුණා. ඒ කියන්නේ කුසල් සිත යටට ගියා අකුසල් සිත උඩට ආවා. අකුසලය සතුරෙක් වගේ ක්‍රියා කරමින් දැන් ඔබ පාලනය කරනවා. එයාට ඕන ඕන විදිහට. දැන් එයා කමාන්ඩ් එයා දෙනවා ඔබට ඕඩර් දෙනවා. අර එන කෙනාට බනින්න ඒ කෙනාට ඔරවන්න අතපය පොළවේ ගහන්න තියෙන හට්ටි මුට්ටි බිම දාන්න දොර හයියෙන් තාස් කාලා වහන්න දැන් එයා දෙනවා එක එක ඕඩර් දෙනවා දැන් ඔබ කවුද ඔබ දැන් අර සතුරට යට වෙච්ච නිසා වදකයාට යට වෙච්ච නිසා එයා ජයගත්ත නිසා දැන් ඔබ මොකද්ද කරන්නේ කියන කියන දෙයට අවනතයි කියන කියන දෙයට අවනතයි අනේ මේ එදා හිටු මිනිස්සේ වගේ නෙමෙයි කියන සමහර අය දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඔය ලෝභ, ද්වේෂ, මෝහ කියන්නේ පින්වත්නි මල කඩයක්මයි. සතුරෙක්මයි, අමිත්‍රයෙක්මයි, වදකෙක්මයි පින්වත්. ලෝභ, ද්වේෂ, මෝහ කියන්නේ. ඒ නිසා ඒ ඒ සිත අපේ සිත ඒක දැන් එවැනි සිතුවිලි වලට ඉස්මතු වෙන්න දෙන්න හොඳ නෑ. පුන පුනා හරි ලෝභසිතක් දිගින් දිගට මතු වෙනවනම්, දේශසිතක් දිගින් දිගට මතු වෙනවනම් ඔබ කරන්න ඕන වහවහ අඩුම ගානේ මේ දන්න භාවනාවක් අත්වඩන්න. එහෙමත් බැරුව ඉක්මනින් ඉක්මනින් තරහසිත පුන පුනා එනවනම් සබ්දනගල ඉතිපිසෝ ගාතාවක්වත් කියන්න. එතකොට අරකට එන්න ඉඩ නැති වෙනවනේ එහෙමවත් කරන්න. ලොකු හිත පාලනය කරන තැනකට යන්න වෙලාවන් බැරි තරමටම සතුරක් බලවත් වුණොත් සතුර බලවත් වුණොත් ඔබට නිරන්තරයෙන් ප්‍රහාරෙල්ල කරනවා. මේ හදා වඩා එකත් අම්මටත් ඔරවනවා. ගහන්න බනින්න යන්න හදනවා. ඒ දේවල් එන්නේ සතුරා මේ වෙතන. මාරෙක් වගේ තින්නවා. ඔබ දවල දානවා පුච්චල දානවා. ඒ ටික දැන් ද්වේෂසිතෙන්, ලෝභසිතෙන්, මෝහසිතෙන් ওই ටික කරන ගමන්ම ඔබ මොකද කරන්නේ? කරන ගමන්ම හඬනවා. අඬ අඬ බනිනවා. කන්නේ නැතුව නිදා ගන්නවා. දැන් මොකද දුකටනේපත් වෙන්නේ මේ. එයා මෙතනම දුකටපත් වෙන්නේ. පරලෝ නෙවෙයි මෙතනත් දුකටපත් වෙන්නේ. ඇයි මෙතන දුකටපත් උනේ? සතුරා ජයගත්තා. ඔබ පරාදුනෝ. අන්න බලන්න. පිනොත් ඒ නිසා මේ ලෝභ, ద్వේස, මෝහ ඇති වෙන්නේම ඔබ අහන, දකින, දැනෙන, දැනගන්න අරමුණු වල. දැන් ඔබට මේ ආයතන හයෙන් ඒ ආයතන හයට ගොදුරු වන අරමුණු වලට ආන්න ඒ අරමුණු කෙරෙහි ඔබේ කැමැත්ත ඇති වෙනකොටම ලෝභ සිතයි. ඒ අරමුණු කෙරෙහි අකමැත්ත ඇති වෙනකොටම දේශසිතයි. අන්න ලෝභ දේශ වලට ගියා මෝහය අරමුණු කරගත්තා. එතකොට පින්වත්නි දැන් අපේ ආයතනයක් ඉපදුනා කියන්නේ ඇස ඉපදුනා කියන්නේ ආයතනයක් ඉපදුනා. ඇස ඉපදුනා කියන්නේ ලෝකයේ ඉපදුනා. එතකොට එහෙමනම් මේ ඇස ඉපදුනා කියන්නේ ආයතනයක් ඉපදුනා. ඒ ඉපදෙන්නේ ආයතනය හේතුඵල ධමයක් නිසා. එතකොට ඉපදීම සමගම ඒ ආයතනේ මිය යාම තියෙනවා. එතෙන් හටගත් ආයතනේ එතනම නිරුද්ධයි කියලා දන්නේ නැති නිසා දැන් ඔබ කරන්නේ කොහොමද? දැකපු දේ හොඳයි කියලා හිතනවා. අන්න කාම සිතිවිලි පහල කරනවා. දැකපු දේ හොඳයි කියලා කාම සිතිවිලි පහල කරනවා. එතකොට එහෙම නැත්තම් දැකපු දේ ආරම්භය ද්වේෂ අකමැත්ත පහල කරනවා ද්වේෂසිත. ඒ කියන්නේ පින්වන්නේ ඔබ ඇසෙන් යමක් දකින විට ඒක සැපසහගත වේදනාවක් වුණොත් කාම රාගයයි ඒකේ අනුසය ධර්මය. ඇසට යමක් ඇසට කනට දිවට නාසයට ආයතනයකට යමක් ගැටුණට පස්සේ ඒක දුකයි කියලා අපිට හිතුනොත් ඒ දුක් වේදනාව තුල අනුසය වශයෙන් තියෙන්නේ ද්වේෂයයි. එන්න බලන්න. එහෙමනම් දැන් ඔබ දැන් නුවණින් කල්පනා කරන්ද අපි දවසේ හැමතිස්සෙම වගේ ඇසෙන් කනෙන් දිවෙන් කයෙන් මනෙන් අරමුණක් අරගෙන එක්ක හිතනවා ඒක සපයි එක්ක හිතනවා ඒක දුක්ඛයි එක්ක හිතනවා ඒක අදුක්ඛම සුඛයි ඒ කියන්නේ අහන දකින දැනගන්න හැම අරමුණකම වේදනාවක් තියෙනවනේ වේදනාව තුන් ආකාරයිනේ සැප වේදනා තියෙනෝ දුක් වේදනාව තියෙනෝ අදුක්කම සුඛ වේදනාවෙම එහෙමනම් ආයතනයක් උපදින විටම එක්ක සැප වේදනාවක් ඉපදුනා එක්ක දුක් වේදනාවක් එක්ක අදුක්කම සුඛ ඔය තුනේමනේ තුනෙන් මොහොක හරි නේද දවසේ අපි ඉන්නේ හැම තිස්සෙම එහෙම නේද ඉන්නේ හැමතිස්සෙම එහෙමනම් ඉන්නේ දැන් සැප වේදනාවක් නම් ඔබ දැන් දැකපු අහපු අරමුණක් නිසා සතුටු වෙනවා නම් සැප වේදනාවක් සැප වේදනාවක් නම් ඒකේ අනුසේ රාගයයි ඊට පස්සේ ඊළඟ දුක් වේදනාවක් නම් ඒකේ අනුසය ද්වේෂයයි උපේක්ඛා වේදනාවක් නම් ඒකේ අනුසේ මෝහයයි එහෙනම් හැමතිස්සෙම රාග ද්වේෂ මෝහ රාග, ద్వේස, මෝහ හැමතිස්සෙම ඝනදෙනු කරන්නේ. එහෙනම් රාගය තියෙන වෙලාවක යමෙක් මැරුණොත් කොහේ ගිහින් උපදීද? උදුපදින්නේ. කතා කරන්නේ ගාව. රාගය තියෙන වෙලාවක කෙනෙක් මැරුණොත් කොහොද උපදින්නේ? මනුස්ස ලෝක උපදීද? දිව්‍ය ලෝක උපදීද? එන කොහොද උපදින්නේ? සතර අපායමයි. ද්වේෂය තියෙන වෙලාව කෙනෙක් මරණොත් උපදින්නේ කොහෙද? සතර අපායමයි. මෝහය තියෙන වෙලාව කෙනෙක් ඉපදුනොත් මැරෙන්නේ කොහෙ මේ කියන්නේ මරණොත් උපදින්නේ කොහෙද? සතර අපායමයි. එහෙනම් හැමතිස්සෙම ඔබ රාග, ద్వේෂ, මෝහණං ගනුදෙනු කරන්නේ ඔබට යන්න වෙන්නේ කොහෙද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කර මා නියමත ගත්ත වැලි ප්‍රමාණයක් තමයි. තරම් තමයි සුගතියක උපදින්නේ. අනිත් සියල්ල යන්න වෙනවා. ඒ නිසා ඒක වළක්වන්න වෙන අල්ලස් දීලා වළක්වන්න බෑ. වෙන වෙන විවිධ ක්‍රම වලින් වළක්වන්න බෑ. එය වළක්වන්න පුළුවන් වෙන්නේ මේ සිත තුල ක්‍රියාත්මක වෙන ලෝභ ද්වේෂ මෝහයන් ප්‍රහාණය කරන වැඩ පිළිවෙලක යෙදිලම මිසක් එන කිසිඳු කිසිඳුම වැඩපිළිවෙලකින් ඔබට ස්ථිර රැකවරණයක් ලැබෙන්නේ නැහැ පින්වත්. දෙයනේ මේ තරම් අනතුරක් නේද දැන් අපිට මේ තියෙන්නේ. කොච්චර භයානක ස්වභාවයක් දැන් අද මෙතන කොහොම ලස්සන්ට හිටියත් හැම මොහොතෙම සිත තුළ ජනිත වෙන්නේ අනුසය ධර්මයන් රාග ద్వේස මෝහනම් අනතුරමයි තියෙන්නේ. එහෙනම් ඔය අනතුරෙන් වළකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙලෙසද හිසගෙනගත් කෙනා ගින්න නිවන් උත්සාහ කරන වගේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසම මොකද කටයුතු කරන්නේ දැන් එහෙනම් ඔබ කල්පනා කරන්න පින්වත්නි එහෙනම් ලෝභ, ද්වේෂ, මෝහ කියන්නේ අවඩ පිණිස අහිත පිණිස පවතින දෙයක්මයි එය වදකෙක් අමිත්‍රයෙක් සතුරෙක්මයි එහෙනම් එයට අපේ සිත පාලනය කරන් දෙන්න එපා එවැනි සිතිවිල්ලක් එනකොට මේක ඉක්මන් කරලා යටපත් කරගන්න උත්සාහයක යෙදෙන්න එහෙම වුණොත් රැකවරණය ඔබටයි ඔබටම තමයි ඔබේ ජීවිතය සකස් කරගත යුතු වෙන්නේ පින්නොනි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මය කයට නෙමෙයි සිතටයි. නම් සිතට දේශනා කරන්නේ එහෙනම් කය නෙමෙයි පිරිසුදු කරන්න ඕන සිතයි. නම් ඔබ සිත පිරිසුදු කරගන්න කොහොමද සිත පිරිසුදු කරගන්නේ? මේ ක්ලේශ ධර්මයන්ට මතුවෙන්න නොදී ක්ලේශ ධර්මයන් මතු වුණොත් ඒවා සෝදලා හරමින් යටපත් කරමින් ප්‍රහාණය කරමින් සිත පිරිසුදු කරගන්න පිරිසුදු කරගෙන මේ සම්බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීමෙන් අමාමහ නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා කියලා සාතුනාදදී අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ කොළඹ 6 ගාලු පාරේ අංක 501 IFS ආයතනයේ රැකියාවේ නියුතු පසින්දු පසින්දු කොහොඹ වික්‍රම සුනිත් ප්‍රේමරත්න ලක්මාල් ප්‍රේමරත්න සඳුන් කොඩිතුවක් වූ දමිත් අවේසිංහ සිරන්ත සුභසිංහ දිනුස ජයසේකර මදුරංග මුදන්නායක නිරංජන් ජයවර්ධන චතුර දිසානායක සමීර පෙරේරා නිසංසලා බණ්ඩාර රන්දිනි ජයසුන්දර දිස්නා වනසිංහ චාමිනී රොඩ්රිගෝ සුරේස් හේවාපතිරණ යන මහත්ම මහත්මීන් විසින් ඒ වගේම ධර්ම දානමය පින්කම්ම වශයෙන් සහ එම අයගේ මේගේ ඥාතීන්ට පිම්පෙත් පැමිණීමේ අරමුණක් ඇතුව එනිසා ඉහෙතින් නම් කියවන ලද එම ආයතනයේ ඒ පින්වත් පිරිස එකතු වෙලා තමයි අද මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් දරන්නේ ඒ පින්වත් පිරිස වෙනුවෙන් මිය පරලෝ යන්ට යෙදුණු ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා ඊයත් අන්ද සුවපත් වේවා කියලා සාතනාදයක් දෙන්න ඒ වගේම සියලු පින් කැමති දෙවියෝ මේ පින්පෙත් අනුමෝදන් වේවා. මේ සම්බන්ධන ඔබ අප හැම දිනාටම උතුම් ගෞතම බුදු සසුන තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීමෙන් අමා මහ නිවනෙන් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි ධර්මානුශාසනාව පැවැත්වූ විදේශයන්න් වහන්සේ තනමල්විල කිතුන් කුටි රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරත්න ස්වාමීන් වහන්සේ විශ්වනාථ මහන්සිය සම්පත්තියේ